පින්නතුනි අද අපි ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද්දාන පරිච්ඡේදයක් වශයෙන් කියන මාතෘකාව. මේ දේශනා මාලාවේ මේ දිනවල සාකච්ඡා කෙරෙන්නේ මරණානුස්සති භාවනාව පිළිබඳව. ඒ උතුම් භාවනා ක්‍රමයේ නිවැරදිව සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කරුණු ටිකයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. දේශනා 21ක් සිද්ධ කරලා අවසන් කරලා තියෙනවා මේ 22 වෙනි ධර්ම දේශනාව. මරණ සතිය වඩන ආකාර 8ක් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඒකෙන් 6 යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඉවර කළා. අද තියෙන හත්වෙනි ක්‍රමය. හත්වෙනි ක්‍රමය තමයි මේ අද්දාන පරිච්ඡේදයක් වශයෙන් කියලා සිහිපත් කරන් තියෙන්නේ. අපි අද දේශනාව එතන ඉඳලා ආරම්භ කරමු. පින්නතින ජීවිතයේ සැලකීම එහෙම නැත්නම් මිනිසුන්ගේ ජීවිතය ඊටාම කෙටි. අපිට තියෙන ඊටාම කෙටි ආයුෂ ප්‍රමාණයක්. මෙතන ඊටාම කෙටි කියලා කියහම බොහෝ කල් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක්. එහෙම නැත්නම් අවුරුදු 120ක්. හැබැයි මෙතන සඳහන් කරන්නේ බොහෝ කල් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක්. හැබැයි ඒ 100 200ක් වෙන්නේ නැහැ. 200ට වඩා අඩුයි. 100ට වඩා වැඩි. කියන කාරණාවයි මේ සිහිපත් කරන්නේ. අප්පංවා බීයෝ කියලා කියන්නේ 100ට මදක් හෝ වැඩි. ඒකයි සඳහන් කළේ මදක් හෝ වැඩි කියලා කියහම 200ක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක සමහරලාට 120කට වඩා වැඩි 120 කියන ස්ථීර සීමාවෙන් අතර වෙන්නේ නතර වෙන්නේ නැහැ. හැබැයි 200ක් වෙන්නේ නෑ කියන කාරණාව සඳහන් කරනවා අපංවා බීයෝ කියන මේ කාරණාවත් එක්ක. මොකද 120ට වඩා වැඩි කියලා සඳහන් කරන්නේ අපේ ත්‍රිපිටකයේ මූලාශ්‍ර තියෙනවා අවුරුදු 160ක් ජීවත් වෙච්ච මහරහතන් වහන්සේලා පිළිගන්න. විශේෂයෙන් එක නම බක්කුල මහරහතන් වහන්සේ. හැබැයි ඉතින් 160ට වඩා වැඩ ඉඳලා නෑ කවුරුවත්. ඒකයි සඳහන් කළේ 200ට අඩුයි 100ට වැඩි. එහෙනම් මූලාශ්‍රයක් පෙන්වන්න පුළුවන්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් කිවිසුමක්වත් යන්නේ නැතුව වැඩ හිටිය කියලායි සඳහන් කරන්නේ. එහෙමවත් රෝගීකත්වයක් තිබුණේ නෑ. ඊට අමතරව අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාති මලනුවන් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. අවුරුදු 160ක අවුරුදු 150ක මූලාශ්‍රයක් මේ විදිහට තියෙනකොට අපිට කවදාවත් අවුරුදු 120ට වඩා වැඩි නෑ කියන කාරණාව කියන්න පුළුවන්කම නෑ. 100ට වැඩි 200ට අඩුයි කියන සීමාව ඉන්නේ. නමුත් වර්තමානයේ හුඟක් ආය කතා කරනවා මේ 120 කියන සීමාව ඉඳලා. අතීත මහා පුණ්‍යවන්තයෝ සංසාරේ පින් කරලා පින් කරලා ලබාගත්ත කුසල ශක්තියෙන් ඒ ඇයට ලැබිච්ච ආශියක් මේ තියෙනවා. ඒ ආශිය අපට හැල්ලු කරන්න පුළුවන් කමක් කොහොමවත් නැහැ. ඒ හින්දා අවුරුදු 160ක් වැඩ හිටපු කාරණාවක් සඳහන් වෙලා තියෙනකොට අපි 120 සීමාවක වාගේ නතර කරන්න හදනකොට අපෙන් කවුරු හරි ඇහුවොත් එතකොට මේ මූලාශ්‍ර දෙක ගැන මොකද කියන්නේ කියලා අපිට ඒකට උත්තරයක් නැති ඒකයි මේ කාරණාව මෙහෙම නිවැරදිව පෙන්නලා තියෙන්නේ. මොකද අපි දේශනාවක් කරනකොට ශක්ති ප්‍රමාණය ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්. නමුත් ශක්ති ප්‍රමාණයෙන් ඒක නිවැරදිවම සම්පූර්ණ කරන්න උත්සාහ කරන තරම ඊටාම වටිනවා ධර්ම දේශනාවක් කරනවා කියලා කියන්නේ මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් තව කෙනෙකුට වෙනස් කරන්න කිසිම අයිතියක් අයිතියක් නැහැ. මෙතන මේ සමහර අය 100ත් 120ත් අතර නතර වෙන්න කරුණු කතා කරනවා කියලා සඳහන් කළේ ස්වාමින් වහන්සේලා ගැන නෙමෙයි. සමස්තය පොදුවේ මේ ගිහි පැවිදි හැමෝම සමහරලාට කතා කරනවා. ඒක නිසා එහෙම කාරණාව සිහිපත් කළේ. එහෙනම් අපි හැම වෙලාවෙම මූලාශ්‍රයක් ගරු කරගෙන තමයි මේ දේශනාව ගොනු කරන්නේ. එහෙම නැත්නම් වැරදි යමක් වුණොත් ඉස්සරලම විපාක දෙන්නේ දේශකයන් වහන්සේට. ඊළඟට මේ දේශනාව අහලා පිළිපැදලා ක්‍රියාත්මක වෙන දායකයන්ට. ඒ කියන්නේ වැරදුනොත් දෙගොල්ලටම දෙගොල්ලටම පාඩුව. ආ ඒ නිසා පින්වතුනි හරියටම මේ කාරණාව හොයාගන්න එක වටිනවා. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ අවසර දීපු ප්‍රමාණයෙන් විතරක් විස්තර කරන්න පුළුවන්. ඒ ප්‍රමාණයට පිටින් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේශේති. යථාසුතං කියලා කිව්වේ පරම්පරානුගතව අහලා තියෙන විදිහට පරම්පරානුගතව අහලා තියෙන විදිහ කියලා කියන්නේ අතීතයේ ඉඳලා පැවතිලා එන නිවැරදි ක්‍රමය සමහර වෙලාවට මගින් මගින් එකතු වෙච්ච වැරදි ක්‍රමත් තියෙනවා. අද වෙනකොට යම් කෙනෙක් නිවැරදි ධර්මයේ මත පිහිටලා මෙන්න මේ මේ කරුණු වැරදි කියලා සමහර කෙනෙකුට සඳහන් කළොත් ඒක පිළිගන්න සූදානම් නැහැ. නමුත් සඳහන් කරන්නේ තමන් එල්බගෙන ඉන්න වැරදි ධර්ම කාරණාව. හරි කාරණාව පෙන්නලා කරුණු දක්වහම ඒ වැරදි ධර්ම කාරණාව එවලෙම අත්හරින්න නිහතමානී වෙන්න ඕන කියලා. ඉතින් પરම්පරානුගතව පැවතිච්ච විදිහ අහලා තිබුණ විදිහ කියලා කියහම නිවැරදිව ධර්ම ශ්‍රවණය කරලා පවත්වාගෙන ආපු ක්‍රමය ගැනයි මේ කතා කරන්නේ යථාශිතං ඒකේ අහලා තිබුණ විදිහට යථා පරියත්තං ධම්මං එසේම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාද? විත්තරේන පරේසන්දේශේති විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්න අයිතියක් තියෙනවා. යම්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බුදුරජාණන් වහන්සේගේ නියමයන්ට අනුව විස්තර කරලා දේශනා කිරීමේ අයිතියක් විතරක් අපිට තියෙනවා අපිට ධර්ම රත්නේ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ කරුණු එතෙන්ට එකතු කරන්න පුළුවන්කමකුත් නැහැ. මොකද අපට ධර්මයේ උපද්දවන්න උපද්දවන්න බෑ මේ ලෝකේ. ධර්මයේ උපද්දවන්න පුළුවන් අය දෙන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේයි පසේ බුදුරජාණන් වහන්සේ විතරයි. ආන් ඒ නිසයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ විස්තර කිරීමට අවසර දීලා තියෙන ප්‍රමාණයෙන් පිටකයට විරුද්ධ වෙන්නේ නැතුව විස්තර කරලා දේශනා කරන්න පුළුවන්කම තියෙනවා. අප්පංවා බීයෝ කියලා මෙතන සඳහන් කරන්න පින්නතුනි 100ට මදක් හෝ වැඩියෙන් කියලා සඳහන් කෙරුවේ 120ක් කියන කාරණාව නෙමෙයි. පරමාවශ්‍ය 120යි කියලා කොහොමවත් අපිට සඳහන් කරන්න පුළුවන් කමක් නැති බව අපි මුලින් සිහිපත් කළා. තවත් ඒකට එක මූලාශ්‍රයක් සහිත උදාහරණයක් සිහිපත් කළොත් දෙවනි ධර්ම සංගායනාව වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ දැකපු මහරහතන් වහන්සේලා අටනම වැඩ ඉඳලා තියෙනවා. දෙවනි ධර්ම සංගායනාව පවත්වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වුණාට පස්සේ. එතකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැකපු මහරහතන් වහන්සේලා අට නමක් වැඩ ඉඳලා තියෙනවා. අපේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේගේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා. තමයි මේ අට නම. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ පවත්වන මේ සංගායනාවට භාග්‍යතුන් වහන්සේ දැකපු අට නමක් සම්බන්ධ වෙන්නේ 120ට වැඩි පරමාවශ්‍යයක් තිබුණ අනික තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ සතර 이르දිපාද වඩලයි භාග්‍යතුන් වහන්සේගේ අවශ්‍ය නම් අපිට කොහොමද ප්‍රමාණවත් කරන්න ප්‍රමාණයක් කරන්න බෑ අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේට මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරනවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම අසංකේය ආයුෂයක් අරගෙනයි උප්පත්තිය ලැබනවා කියලා සඳහන් කරනවා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් මහා කල්පයක් නමුත් වැඩේ ඉන්න පුළුවන් කියන කාරණාව විශේෂයෙන් අවුරු කරලා දේශනා කරනවා. සමහර වෙලාවට මේ කරුණු තහවුරු කරන්නේ අවුරුදු 120ක් ජීවත් වෙච්ච ගිහි අයත් හිටියා. සතර ඉර්ධිපාද වඩලා නැති විශාකා මහ උපාසිකාව අවුරුදු 220ක් ජීවත් වෙනවා. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වාගේ ආයු වළඳපු තව අය හිටියා. එතකොට වර්තමානයේ සමහර ලාවට අපිට අහන්න ලැබෙනවා ඔය හිමාලි වගේ. තාමත් අවුරුදු 1000 ඉක්මවල ගියපු ඍෂිවරු ඍෂිවරු ඉන්නවා කියලා. නමුත් ඒ සතර ඉද්ධිපාද වඩලා වඩලා නෙමෙයි. එහෙමනම් සතර ඉද්ධිපාද වඩපු ලෞතර බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ ඉන්න බෑ කියලා යම් කෙනෙක් කියනවනම් ඒක විහිළුවක්ම විතරක් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අවශ්‍ය අවශ්‍ය නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ කිනම් කරුණක්වත් අපිට ප්‍රමාණ කරන්න ප්‍රමාණ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගේ උස මනින්න ලෑස්ති වුණා. දිග උණ ගහක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟින් කියලා උස මනිනවා. එයාට තේරුණා මම අරගෙන ආපු උණ ගහ උස මදි කියලා. එයා දෙවනි දවසේ ඒ වාගේ උණගස් දෙකක් බැඳගෙන ආවා. ඒ උසමණ්ඩල ලෑස්ති වෙනකොට උණගස් දෙකම බැඳහම බුදුරජාණන් වහන්සේගේ ධන මඩල ගාවට උසයි. එහෙනම් උණගස් දෙකෙන් උසමණින්ද බැරි වුණා. හැබැයි එදා ඇහුවා මොකද්ද කරන්න හදන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ උසමණින්දයි මම ලැහැත්තුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහමණය මහා කල්ප අසංඛ්‍ය 4.1 මම පාරමිතා පිරුවේ කාටවත් මගේ උසමන්න දෙන්න දෙන්නේ කියලා. එහෙනම් කිසිම කරුණක් කිසිම තැනක බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධයෙන් ප්‍රමාණයක් දක්වන්න පුළුවන්කම දක්වන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් ආවිෂය එහෙම්මමයි ඒක කාටවත් ප්‍රමාණ කරන්න බෑ. බ්‍රහ්ම භූතං අතිතුලං මාරසේන පමද්දන. තුලණය කරන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ කියන කාරණාවයි සඳහන් වෙන්නේ. ඊළඟට පින්නතනේ අංගුත්තර සත්තක නිපාති එක සූත්‍රයක සඳහන් කරලා තියෙනවා අප්පමිදම් භික්කවේ මනුෂ්‍යානං ආයු මේ සත්තක නිපාති සූත්‍රයේ හඳුන්වලා තියෙන්නේ අරක සූත්‍රය කියලා. සූත්‍රයේ නම තමයි අරක අරක කියන සූත්‍රයේ තමයි සඳහන් කළේ අප්පමිදම් වික්කවේ මනුස්සානං ආයු මහණෙනි මිනිසුන්ගේ ආයුෂය අල්පයයි මේ කාලේ මිනිසුන්ගේ ආයුෂය අල්පයයි ඊටාම කෙටි ගමනීය සම්පරායෝ පරලොව යා යුතුයි කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං කුසල් කළ යුතුයි බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි. නත්ති ජාතස්ස අමරණං ඉපදෙන කෙනෙකුට නොමැරීම කියලා දෙයක් නම් නැහැ. ඉපදුනොත් මැරෙන්නම වෙනවා. යෝ වික්කවේ චිරං ජීවති සෝ වස්සසතං අප්පංවා භීයෝ යමෙක් බොහෝ කල ජීවත් වෙනවා නම් වර්ෂ 100ක් හෝ ඊට මදක් වැඩියෙන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වර්ෂ 100ක් හෝ 120ක් කියලා කොතනවත් සඳහන් කරන්නේ නැහැ. වර්ෂ 100ක් හෝ ඊට මදක් වැඩියෙන් කියන කාරණාවයි සඳහන් කරන්නේ. එතකොට මිනිසුන්ගේ ආයුෂය අල්පයයි. නමුත් ප්‍රඥාව ඇතුන් ඒ ආයුෂයට නිඳා කරනවා කියලා සඳහන් කරනවා. ප්‍රඥාව ඇතුන් ඒ ආයුෂයට නිඳා කරනවා කියලා සඳහන් කරන්නේ මේ 100ක් කියන්නේ මොන ප්‍රමාණයක්ද කියලා. කියන අවුරුදු 100ක් කියලා කියන්නේ මොන ප්‍රමාණයක්ද? ඒ 100 මදි 100ක් කියලා කියන්නේ තාම ස්වල්ප ප්‍රමාණයක් කියලා සඳහන් කරනවා. ගිනිගත් හිස ඇත්තෙකුමෙන් කටයුතු කළ යුතුයි. මරණයගේ නොපැමණීමක් නැහැ. එතකොට ඇයි මේ 100ක් කියලා නිඳා කරන්නේ? අවුරුදු 100ක් වාගේ ඊටාම ස්වල්ප ආයුෂයක් අරගෙන මරණය ඒකාන්තයෙන්ම තමන් හොයාගෙන එන බව දැන දැන වහවහ මරණයට සූදානම් නොවි මිනිස්සු මොනවද මේ කර කර ඉන්නේ කියන කාරණාවටයි නිඳා කරන්නේ. ඒකයි සඳහන් කළේ ගිනිගත් හිස ඇත්තෙකුනි. Tamange කෙස් වැටියට ගිනි අරගෙන ඔළුව ඇවිලෙනවා. මෙතන සඳහන් කරන්නේ ඒක නිවන්න කාලයක් නෑ කියලා. ඒ කියන්නේ ගින්න ඉක්මනට ඔළුවේ පැතිරෙනවා කියන කතාව නෙමෙයි. ඒ ගින්න නිම නිම ඉන්න එපා. ඔබ කොයි වෙලාවෙ හරි මැරෙනවා. මේ වෙනකන් කරගන්න බැරි වෙච්ච පිංකමක් තියෙනවා නම් ඒක කරගන්න කියලා මේ කියන්නේ. ඔළුව ගිනි ගත්තාවේ කරගන්න බැරි වෙච්ච පිංකම් ටික කරගන්න. ඉතින් මෙහෙම කියලා තියෙනකොට අපිට ආපහු අපි ගැන හුඟක් හුඟක් හිතන්න ඕනේ. මෙතන සඳහන් කළා ටිකක් මේ කාරණාව ගැන මනවින් හිතන්න ඕනේ. මරණය ඊටම ඉක්මන් කියන කරුණ. සාමාන්‍යයෙන් පිළිතුරේ කල්පනා කරලා බැලුවොත් මේ මරණ සතිය අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරන්නේ. අපි මේක පහුගිය දේශනාවෙත් කතා කළා. සමහර අය බුදුදහම විවේචනය කරන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේක ගැන තමයි කතා කරන්නේ කියලා. සැපක් ගැන සතුටක් ගැන කතා කරන්නේම නෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ජීවිතයේ අස්තීර බවයි දුක් සහිත බවයි කතා කරනවා කියලා බුදුදහමට බයයි සමහර අය. සමහර අය වීචලී කරනවා. සමහර අය බනිනවා. සමහර අය ඒ නිසා අත්හරිනවා. ඒ හැම වෙලාවෙම කතා කරලා තියෙන්නේ අනිත්‍ය බව. සුබදායක ආකල්පයක් ඇත්තෙම නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙන්වුවේ අපේ සතුට නැති කරන්නද? මේක ප්‍රඥාව නැති ඇයිද තේරෙන්නේ? ඒකයි එහෙම කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ භාගිතුන් වහන්සේ නිතර ඉස්මතු කළේ අපි වැඩි වැඩියෙන් සතුටින් කියන්නේ. අපි මරණයට බය නැති අය බවට පත් කරන්නේ. හරි ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරන්නේ. ඒ යම් කෙනෙක් කුසල කර්ම රැස් කරන්නේ නැතුව ජීවිතයේ අනිත්‍ය බව දකින්න නැතුව ඔහි ජීවත් වෙන අකුසල් කර කර ඒ පුද්ගලයා මරණ මංචකයේදී විඳින වේදනාව අසුතැවෙන පසුතැවිල්ල ඒ පුද්ගලයා විසින් අපිට කියන්නෙත් නෑ. අපිට එයාගෙන් අහන්නත් බෑ. වයස්ගත වෙන්න වයස්ගත වෙන්න දැනෙන දුක සමහර අය කියාගන්න බැරුව හිර කරගෙන ඉන්නවා බය කියලා. ලැජ්ජාව නිසා. ඇයි තමන් කරපු පව් මතක් වෙන්න පටන් ගන්නවා. තමන් කරපු වැරදි තමන්ගේ හිතේ මනාව නැගෙන්න පටන් ගන්නවා. ඇඳෙන් බැහැ ගන්න බැරුව අතපය වාරු නැතුව අර ඇඳක් උඩ දිගහැරලා දාලා ඉන්න වෙලාවට හැමෝටම ළඟට වෙලා ඉඳගෙන යත් එක කතා කරන්න පුළුවන් කමක් කොහොමත් නැහැ. මල පහ වුණත් කවුරු හරි ඇවිල්ලා හොදනකන් ඒ මත තැවරි තැවරි ඔහේ කල්පනා කරන්න ඉන්නේ. එතකොට තමයි තේරෙන්නේ මේ වාගේ ජීවිතයක් අරගෙන මම මගේ තරුණ කාලේ මොනවද කළේ? මම මගේ මැදිවියේ මොනවද කළේ? මම මගේ ළමා කාලේ මොනවද කළේ? නිකන් දුක් වෙනව නෙමෙයි ඒ වෙලාවට පිච්චෙනවා ඒ. සමහර වෙලාවට බණක් දහමක් අහනකොට ඒ වගේ වෙලාවක අපි කරපු පව් ගැන මතක් කරනවා. ධර්ම දේශනාවෙන් මේ ගැන කරුණු කියනකොට ඒ පුජ්‍යලයා ඊට වඩා දෙවෙනවා. නමුත් කාටවත් කියන්න පුළුවන් මේ වගේ මේ වගේ පව් මං කළා කියලා. කෙරුව කීවා කියලා කාටවත් ඔහු බේරන්න පුළුවන් කමක් නෑ. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතයේ ඕනෑම තැනක නැති වෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැති වෙන ජීවිතයක්. ඒක ඊටාම දුක්ඛදායකයි. මෙලව පවත්වන කොට දුකයි. අකුසල් කරගෙන තියෙනවා නම් තවත් දුකයි. මනාව කුසල් සම්පූර්ණ කරගත්තනේ. තිසරණෙහි පිහිටලා ඉන්නෝ පන්සිල් ආරක්ෂා කරලා තියෙනවා. කොයිතරම් ලොකු පින්කමක්ද කියන කාරණාව අපිට තේරෙන්නේ. දක්ෂින විභංගයේ පැහැදිලි කරනකොට අපේ වාගිතුන් වහන්සේ දේශනා කළේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දෙනවට වඩා සිවුදිගෙන් වඩින මහ සංඝයාට කුටියක් හදලා පූජා කරන එක ආනිසංස වැඩි කියලා. ඒ කාරණාව දක්වලා ඊළඟට දේශනා කළේ යමෙක් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරනවා නම් ඊටත් වඩා ආනිසංස වැඩි කියලා. එතකොට තිසරණ පන්සිල් ආරක්ෂා කරන්න අපිට ලොකුවට ධන ධන සම්පත් තියෙන්න ඕනේ නැද? කීයක්වත් වියදම් කරන්න ඕනේ? තිසරණ පන්සල් ආරක්ෂා කරගන්න අපිට ලංකාවේ විතරද පුළුවන්? මේ ලෝකේ ඕනෑම තැනක ඉඳගෙන තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් ආරක්ෂා කරන්න හැකියාව අපිට තියෙනවා. යමෙක් මනාව තිසරණේ සම්පූර්ණ කරගෙන නම් මහා සමේ සූත්‍රයේ සඳහන් කළේ ඔහු මරණින් පස්සේ නිරේත යන්නේ කියලා. දැන් තිසරණ සම්පූර්ණ වෙච්ච කෙනෙකුත් අර විදිහටම මරණ මංචකේ වැතිරිලා ඉන්නවා. එයාටත් බණක් අහනකොට ඇහෙනවා යමෙක් තෙරුවන් සරණ ගියපු එකේ ආනිසංස කොච්චරද කියලා. දැන් එයාගේ ඇස්වලට කඳුළු වෙනවලු. තව කෙනෙක් තිසරණ නැතුව අඬනකොට තිසරණ තිබුණ කෙනා බොහොම සතුටින් hina වෙනවා අයියේ. තව මොහොතකින් මගේ හුස්ම පිට වෙන්න පුළුවන්. නමුත් මේ දේශනාවේ උගන්වන හැටියට මනාව තිසරණෙහි පිහිටපු මම මරුණ ගමන් දිව්‍ය ලෝක දකිනවා. දැන් ඔහුට තියෙන්නේ මරණය පරක්කුවක් මිසක් තව තව ටික ටික දුකසේ හරි ජීවත් වෙන්න ඕනේ කියන කතාවක් නෙවෙයි. ඒ මෙරිච්ච ගමන් මීට වඩා හොඳ තැනක ගිහින් ඉපදුණා. පන්සිලු තිබුණා නම් ඒක තවත් ඊටාම ඉහළටම අර්ථවත් වෙනවා. ආන් කුසල් වඩපු අය සතුටු වෙන හැටි අකුසල් කරපු අය දුක් වෙන හැටි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ නිතර නිතර මරණය සිහිපත් කරගන්න කීවේ මැරෙන බව මතක් වෙන්න මතක් වෙන්න පවට නෙමෙයි හිත යොමු වෙන්නේ කුසල් රැස් කරන්නේ. එහෙනම් අපි ශක්තිමත් කරලා මේ කියන්නේ. මෙලවයි පරලොවයි දෙකම සතුටු කරවලා තියලා තියෙනවා. ආන් ඒ නිසා හැබැයි බෞද්ධයා මහ පුදුම ශක්තිමත් පුදුම. අකුසල් වලින් ඈත් වෙච්ච නිසා. පවෙන් නිදහස් වෙච්ච නිසා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මහා ආනිසංස සහිත කරුණක් ඇටියට පෙන්වුවා මරණ සතිය. ඒකයි අපි මේ සාකච්ඡා කරමින් පින්නතේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දක්වනකොට අපිට තවත් කරුණු කාරණා රාශියක් සිහිපත් කරනවා යම් කෙනෙක් මේ තරම් අනිත්‍ය වූ ජීවිතයක් අරගෙන මරණයක් දැක්කහම මල ගෙදරක ගියහම කොයි වාගේ මෙනෙහි කිරීමක් සිහිපත් කිරීමක් කළ යුතුද මృత දේහය දැක්කහම තමනුත් දවසක මේ වගේම මృత දේහයක් බවට පත් වෙනවා. කියන කල්පනාව හොඳටම තියෙනවා. එතකොට ඒ gedara හැසිරෙන අනික් පිරිස දැක්කහම ඒ අය හරියට තමන් මృత දේහ බවට පත් වෙන්නේ නැති අය වගේ තමයි කටයුතු කරනවා කියන්නේ. සමහර අය රාකු පාවිච්චි කරලා සමහර අය වෙනත් වෙනත් වැඩවල එතන කරන්න වෙනම කටයුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ වුණාට එතන කිසිම කටයුත්තක් කරන්නේ නැතුව නිකරුණේ කාලය ගත කර කර ඉන්න පිරිසකුත් ඉන්නවා. සමහර අය ඔය නොයෙක් නොයෙක් ක්‍රීඩාවල නිරත වෙලා සමහර අය බීගෙන ඉන්නවා තව කිසික් වැඩ කරනවා. නමුත් අපි දවසක මැරෙනවා කියන කාරණාව හොඳටම දකින්න ඕනේ. එහෙම දැකලා මරණය පිළිබඳව සිහිපත් කරලා ජීවිතයේ අඩුපාඩු හදාගන්න නැත්නම් තාම බුද්ධ ආගමේ මූලික හරයටවත් ඒ අය ඇවිල්ලා ඇවිල්ලා අනිත් එක මරුණ වෙලාවට හඬන වැළපෙන එකේ ඇති තේරුමකුත් තේරුමකුත් අපි කොච්චර ඇඬුවත් අපි මොනතරම් වැළපුණා මැරිච්ච කෙනා ආයේ එන්නෙම එන්නෙම නැහැ මැරිච්ච කෙනාට ඒකෙන් වෙන යහපතකුත් යහපතකුත් නෑ. ඇඬුවා කියලා අපිට වෙන යහපතකුත් නෑ අපිටත් අයහපතක්ම තමයි වෙන්නේ. මොකද කඳුල යට තියෙන ද්වේෂයක්. ඒ ද්වේෂය අපිට අකුසලයක් ගේනවා මිස කුසලයක් රැස් කරනවා නෙවෙයි. මේ කරුණු කල්පනා නොකර සමහර ලාවට සිහි මූර්ජා වෙලා වැටෙන තුරු කෑ ගහ ගහ අඬනවා. ඒත් කියන්න තියෙන බුද්ධ ආගමේ හරිය තාම දැක්කේ නැහැ. ඉපදුනොත් ඒකාන්තයෙන්ම මැරෙන එක උපන්න හැම දිනාටම සාධාරණයි. ඒ කෙනා විතරක් නෙමෙයි දවසක මමත් මැරෙනවා නම් අන්න මේකේ තේරුමක් නෑ මොකද අපි මුලින්ම දැනගෙන ඉන්නවා උපන්නොත් මැරෙනවමයි කියලා. ඊළඟට පින්නතුනේ අපි එහෙම අඬනවා, වැළපෙනවා, පෙරලෙනවා දැක්කහම මෙතෙන්ට එකතු වෙන ධර්මයේ දකින්න ප්‍රඥාවන්තයෝ අපි ගැන වෙනම තීරණයක් කරනවා. මේ අය මේ මේ වයස් සීමාවල් වල ජීවත් වුණා තවම තවම බුද්ධ ධර්ම දැකලා නැහැ. තවම බුද්ධ ධර්ම දන්නේ නැහැ. අවාසනාවන්ත පිරිසක් තාම ධහමට ඇවිල්ලා නැහැ කියලා. ඒ අය අපි ගැන තීරණයක් ගන්නවා. අපි තවම ධර්මය දන්නේ නැහැ කියන එක ප්‍රදර්ශනය කිරීමක් බවට පත් වෙනවා. සමහරලාට ඒ නොසලකලිමත් හැඳීම වැළපීම වාගේ කටයුතු. ඒකත් එහෙමයි. අර වාගේ මත්පැන් ආදී පාවිච්චි කර කර හැසිරීම එහෙමයි. වෙනම වෙනම නොයෙක් ක්‍රීඩාවල් වල නිරත වෙලා ඒ භූමියේ කාලය ගත කරන එකත් එහෙමයි. ප්‍රඥාවන්තයෙක් දැක්කහම තීරණය කරන්නේ මොවුන් තාම දහම දැක්කේ නැති මේ සංසාරේ හැබෑම අසරණේ හැටියට තමයි අපි දිහා බලන්නේ. මොකද දැන් මරුණොත් තත්පරයක් ගත වෙන්නේ ඉස්සරලා මහ නිරේම උපදින අය හැටියටයි දකින්නේ. ඒකයි සසර අහිංසකය කියලා හිතනවා කියලා මම සඳහන් කළේ. පිළිතුරේ සඳහන් කළා ඕනෑම වෙලාවක මරණය ගැන අවදියෙන් සිහියෙන් මෙනෙහි කරමින් සූදානමින්ම තමයි ඉන්න ඕනේ කියලා. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ අරක සූත්‍රයේදී දේශනා කරනවා භූත පිබ්බම් වික්ඛවේ අරකෝ නාම සත්තා හෝසි. පිළිතුරු මෙතන සඳහන් කරන්නේ අබුද්ධෝත්පාද කාලයක හිටපු අරක නම් ශාස්ත්‍රවරයෙක් කියන්නේ. භාගිතුන් වහන්සේ දේශනා කරන මේ ශාස්ත්‍රවරයා අන්‍ය පුද්ගලයන්ගේ අප්‍රමාදී බව කියනවා. අබුද්ධෝත්පාද කාලයක හිටපු. ඒ කියන්නේ ලෞතුරා බුදුරු පහළ වෙන කාලයක් නෙමෙයි. ඒ අබුද්ධෝත්පාද කාලයක තමයි මේ අරක කියන ශාස්ත්‍රවරයා ඉඳලා තියෙන්නේ. එතකොට මේ අරක කියන ශාස්ත්‍රවරයා මේ කරුණු දක්වන්නේ අන්‍ය පුද්ගලයන්ගේ අප්‍රමාදී බව දෙසා. වහ වහ ජීවිතයගේ තියෙන ස්වල්ප බව දැකලා වැඩි වැඩියෙන් පින්කම් කරන අය බවට පත් කරවන්නේ. තමයි මේ දේශනාව කරන්නේ. අන්නේ ජනතාව නිවනට යොමු කරන ධාන මට්ටම් 8ක් තියෙන මහරිෂිවරේ මේ අරක කියලා කියන්නේ ධාන මට්ටම් 8ක් තියෙන මහරිෂිවරේ. මේ ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රාවකයන් නොඑක් සිය ගණන් හිටිය කියලා සඳහන් කරනවා. මෙම සඳහන් කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. මහණෙනි මේ අරකනම් ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රාවකයෝ සිය ගණන් හිටිය කියලා. අරකනම් වූ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. බ්‍රාහමණෙනි මිනිසුන්ගේ ජීවිතය අල්පයයි. ඊටාම කුඩයි. වහවහ දුවනවා බොහෝ දුකයි ජීවත් වෙන්න දැඩි ආයාසයක් ගන්න වෙනවා. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණ. මුලින් අපි සිහිපත් කළා කුසල් කළ යුතුයි බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුයි ඉපදුණු කෙනාට නොමැරීමක් නැහැ. මෙතන උදාහරණ කීපයක් පෙන්නනවා. තන අග ඇති පිනි බින්දුවක් වගේ ජීවිතය. තනකොළ ගස්වල අග්ගිස්සේ එල්ලලා තියෙන පිනි බින්දු කොයි වෙලාවෙ වැටෙයිද කියලා ගන්න. ජීවිතෙත් ඒ වගේ. බ්‍රාහ්මණවරුනි මේ තනපත්වල තියෙන පිනි බින්දු සූර්ය උදාවත් සමග වහ වහ වේලිලා යන සුළුයි. එතන හවසට හිතන්න සාමාන්‍යයෙන් රාත්‍රී 10 විතර වෙනකොට හොඳටම පිනිවැටිලා තියෙන බව අපිට තේරෙනවා කනකොළ බිම කැවිදිනකොට. කනකොළ ඔක්කොම තෙත් වෙලා. එතකොට මේ තනකොළ තෙත් වෙලා තියෙන්නේ රාත්‍රියේ වැටුණ පින්න. හැබැයි තව එකක් අපි හොඳටම දන්නවා මේ පිණි වැටිලා තෙත් වෙලා තියෙන කනපත්. හෙට උදේ ඉර පායහම ඔක්කොම වෙලෙනවා. එතකොට සූර්ය උදාවත් එක්ක මේ පිනි බින්දු සේරම සේරම වේලෙන බව ඒකාන්තයෙන්ම අපි දන්නවා. ඒ වගේ තමයි මේ ලෝකෙ කෙනෙක් උපදිනවා ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා දවසක මැරෙන බව අපි හොඳටම දන්නවා. බ්‍රාහ්මණවරුනි ඒ වගේම තමයි මනුෂ්‍ය ජීවිතයත් ඊටම අල්පයි. අපිත් ඒ වගේම දවසක මැරෙන්නේ මැරෙනවමයි කියන කාරණාව මෙතන සාහවුරු කරනවා. මැරෙනතුරු ජීවිතේ පවත්වන්න අපි දැඩි ආයාසයක් ගන්නවා. මැරෙනකන් ජීවිතේ පවත්වන්න දැඩි ආයාසයක් ගන්නවා. ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද බලන්න. පුංචි කාලේ ඉඳලා විභාග ටික පාස් කරගෙන විශ්වවිද්‍යාලේ ගාවට යනකම් මොන තරම් මහන්සියක් දරනවද ඉගෙන ගන්න. ඇයි මේ දුකක් නැතුව යමක් හරි හම්බ කරගෙන හොඳට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ඉස්සරහ තියාගන්න. එතකොට හොඳට ජීවත් වීමේ බලාපොරොත්තුවක් තියාගෙන අපි හරියට දුක් විඳිනවා ඉගෙන ගන්න. ඉගෙනගෙන රැකියාවක් හොයාගෙන මිල මුදලක් උපයා ගන්න. එතකොට මේ වෙහෙස ජීවිතේ පවත්වන්න. ඊට පස්සේ රැකියාව කරන කෙනා කොච්චර වෙහෙසෙනවද? උදේ පාන්දරම නැගිටින්න ඕනේ. ගෙදර කටයුතු ටිකක් කරලා ආහාර පාන පිළියෙල කරගෙන වේලාව පහුවෙන්න කලින් රැකියා ස්ථානයට යන්න රැය පාන්දරින්ම පිටත් වෙනවා. ආයාපහු ගෙදර එනකොට සමහර වෙලාවට හත අට වෙනවා. ඒ ඇවිල්ලා ගෙදර වැඩ කටයුතු ටික කරලා නිදා ගන්නකොට සමහරලාට රෑ 11 විතර වෙනවා. ආය පාන්දර 3:00මාරට 4 විතර නැගිටලා 5:00මාර 6 වෙනකොට ගෙදරින් පිටත් වෙන්නේ ඉතුරු වැඩ ටික ඔක්කොම ආයෙ කරන්න එහෙනම් මේ ජීවත් වීම සඳහා හැමෝම දැඩි උත්සාහයක ආයාසයක යෙදලා ඉන්නවා. ඊළඟට වෙළඳාම, කර්මාන්ත, ගොවිතැන මේ ආදී නොයෙක් දේවල් මේ කාරණාව සඳහාමයි. ආන් ඒ නිසා මනාව ධර්මය අවබෝධ කරගන්න කියලා දේශනා කරනවා. මොකද නැත්තම් මේ චක්‍රය මෙහෙම කැරකි කැරකි යනකොට කාලයක් ඉගෙන ගන්න ගෙවුණා. ඉතුරු කාලේ රැකියාවට ගෙවුණා. අපි යමක් කරන්න බැරි ශක්ති සම්පන්න නැති පිරිසක් බව තීරණය කරනකොට අපිට විශ්වාස හම්බ වෙනවා. දැන් රැකියාවවත් කරන්න කරන්න බෑ. ඒ හින්දා දැන් අපි අයින් කරන්න ඕනේ කාණේ. ඇත්තටම එතකොට අපි අයින් කරලා තියෙන රැකියාවෙන් විතරක් නෙමෙයි මේ ලෝකෙත් හුඟක් දේවල් කරගන්න බැරි අය බවට පත් වෙනවා. නමුත් තාම කුසල් රැස් කරලා නැහැ. දැන් එහෙනම් වැඩක් කරන්න බැරි පිරිසක් හැටියට අයින් කරලා තියෙන වෙලාවේ කුසල් රැස් කරන්න ලෑස්ති වුණාට මේ ශාසනය උගන්වලා තියෙන මහ පිංකම් කරන්න පුළුවන්කමක් පුළුවන් කමක් දෙන්නේ ඒ හින්දා ඉතින් ඔය සරල පොතක් කියවගෙන මොකක් හරි කරගෙන ඉන්න තමයි හදන්නේ. මුගක් වෙලාවට වෙවිලා කියන්නේ කියවන්න පුළුවන් තේරෙන පොතක් හොයලා දෙන්න කියන්නේ. ඉතින් ඒ වගේ සරල සරණ කරුණු බලලා අහලා නම් මේ සංසාරේ ලේසියෙන් ගොඩ යන්නේ හම්බ වෙන්නේ නැති බවක් අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ. බ්‍රහ්මචාරී බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න බොහෝ කුසල් රැස් කරන්න. ඉපදුණු කෙනාට මරණයක් නැත්තේ නැහැ කියලම අරක ශාස්ත්‍රුන් වහන්සේ කරුණු දක්වනවා. ඊළඟට දෙවිවරු වැහි වස්සවද්දී ජලය මත දිය බුබුලු හැදෙනවා. දෙවියෝ වස්සවල වස්සවල වතුර පිරීලා නැවත නැවත වතුර වැටෙනකොට දිය බුබුලු හැදෙනවා. හැබැයි මේ දිය බුබුලු කොයි වෙලාවෙ බිඳෙයිද කියන කාරණාව අපි දන්නේ නැහැ. ආන්ගේ දිය බුබුල බිඳෙන වෙලාව දන්නේ වගේම මේ ඉඳගෙන ඉන්න අය මැරෙන වෙලාව අපි කවුරුවත්ම කවුරුවත්ම දන්නේ ජලයේ මත ඇඳි ඉරක් වගේ. ඉර ඇඳගෙන යනකොටම ඉර මැකීගෙන යනවා. විශාල පර්වතයක් මතින් පහළට ගලන ගංගා මොහොතක් නොනවතී පහළටම ගලන්නාසේ ජීවිතයත් එක වේගයෙන් මරණය දෙසට ගලාගෙන යනවා. ගංගාවක් කන්දක් පල්හැටෙන් පල්හැට ගලනකොට ඒ ගඟ මග නතර වෙන්නේ නැහැ නේ කොහොමද? වේගෙන් බිමටම ගලනවා. ඒ වගේ තමයි මිනිස්යාගේ ජීවිතෙත් වේගෙන් මරණය පැත්තට ඇදීගෙන ඇදීගෙන යන බව සඳහන් කරනවා. සියල්ලම අරගෙන මරණය කරා යනවා. ගඟ පල්ලෙහාට ගලාගෙන යනකොට මග හම්බ වෙන කොළ රොඩු ආදී සියලුම දේවල් අරගෙනම ගලනවා. මරණයත් අපි දිහාට එනකොට නැත්තම් අපිත් මරණයට යනකොට සේරම අරගෙන යනවා. ඉගෙනගත්ත දේවල් රූප සම්පatti කායික ශක්තිය අපිට තියෙන හැකියාවල් සමහරලාට ගායනා කරන්න තියෙන හැකියාව, දේශනා කරන්න තියෙන හැකියාව, වැඩපළ කරන්න තියෙන හැකියාව, ඉගෙනගත්ත දැනුම ඒව කාටවත් වෙනම දීලා යන්න පුළුවන්. මගේ දැනුම තියාගන්න, මගේ ලස්සන තියාගන්න, මගේ කටහඬ තියාගන්න කාටවත් දෙන්න බෑ. අර ගංගාව තනකොළ පරඬලා ඔක්කොම අරගෙන ගලනවා වගේ අපි මරණය දිහාට යනකොට අපි තියෙන සියලුම හැකියාවන් අරගෙනම තමයි අපි යන්නේ. ඊළඟට සඳහන් කළා ශක්තිමත් පුරුෂයෙක් දිව අගට කෙළපිඩක් අරගෙන ඈතට ඉසි කරනවා. ඒක අනිවාර්යයෙන්ම බිම වැටෙනවම. එහෙනම් උපන්න පුද්ගලයා ඒ කෙළපිඩ වැටෙනවා වගේ අනිවාර්යෙන් මැරෙනවමයි කියන කාරණාව අහුරු කරගන්න ඕනේ. දවසම රත්තුන යකඩයක් මතට වැටුණ මාංශ පේශියක් යකඩයක් දවසම රත් වෙලා තියෙනවා. ඒ කුඩට මාංශ පේශියක් වැටිච්ච ගමන් කර වෙලාම යනවා. මනුෂ්‍ය ජීවිතයත් ඒ වගේ කියලා සඳහන් කරනවා. මරණයට අරගෙන යන ගව දෙන තියෙන පියවරක් පියවරක් ගානේ ලං වෙන්නේ ඝාතනාගාරයට වගේ අපි තියෙන පියවරක් පියවරක් ගානේ යන්නේ මරණයේදී. උදේ ගෙදරින් පිටත් වෙලා ධර්මදේශනාව සඳහා සම්බෝධියට ආවා අපි ආවේ සම්බෝධියට. නමුත් අපි මරණය පැත්තට ගියේ. ආපහු ගෙදර යනවා. අපි ගෙදර ගිහිල්ලා නතර වුණාට මරණයට යන ගමන නතර වෙලා නැහැ. උඩට ගියත්, දිගට ගියත්, හරහට ගියත්, කොහාට ගියත්, ඉස්සරහට ගියත්, පස්සට ගියත් අපි කොයි පැත්තටද යන්නේ? කොහේ ගියත් යන්නේ මරණය පැත්තට. ඒක නවතින්නේ නවතින්නේ නැහැ කවදාවත්. ඊළඟට පින්තේ සඳහන් කළා අරකනම් ශාස්ත්‍රවරයා මේ ජීවිතය අල්ප බව කිය කියා මේ දේශනාව කරපු කාලේ මොනතරම් ආයුෂයක් මිනිසුන්ට තියෙන්නේ නැද්ද කියලා. මේ තරම් ජීවිතය ගැන යහුසුළු වෙන්න කියලා මේ ශාස්ත්‍රවරයා කියන කාලේ මිනිසුන්ගේ පරමායුෂය අවුරුදු 60000. අවුරුදු 60000ක් කාලේ කියන්නේ ඉක්මන් කරන්න කියලා. අද කාලේ කිව්වොත් කොහොම කියන්නේ?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 මේ ධර්ම දේශනාමය කුසලානිසංස බලයෙන් බුදුපසේ පුතු මහරහත් උතුමන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවතාල උතුම් වූ නිවනින්ම සැනසෙන්නට මේ උදාාර්ථ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා ආරමිතාවක් වේවා යනුවෙන් අපි සැවම සාතුනාතරන්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.